ගෙවිය යුතු රුපියල් ප්‍රමාණය වැඩි වෙනවා. රුපියල් පිළිබඳ අර්බුදයක් ඇති වෙනවා. ජීවන වියදමේ ප්‍රශ්නය ලබන වර්ෂය තුලදී දරාගත නොහැකි ප්‍රමාණයට උග්‍ර වෙනවා. මේ අර්බුදය විසඳ ගැනීම සඳහා විකාර රූපී හිතුවක්කාර තීන්දුව මුදල් අමාත්‍යවරයා කියනවා. එක දවසකට එතුමා කියනවා මේ වාහන ආනයනය කරනවා වැඩි 70ක් විතරයි ලීසින් දෙන්නේ. ෆුල් ලීසින් නෑ කියලා. මෙන්න ටික දවසක් යනකොට කියනවා නෑ නෑ. එහෙම 70ක් නෙමෙයි 10ක් වෙනකන් ඒක අඩු කරනවා. එතුමා ජපානයට ගිහිල්ලා මේ වෙලාවේ ජපානයට කියනවා මගේ අය ජයවැලේකන එනවා නොවැම්බර් මාසේ 20 වෙනිදා ඉතර. ඒක එනකන් මේ ජපානයේ වාහන ලංකාවට යවන්න එපා කියලා. මෙහෙම මුදල් නැමැති කෙනෙක් තුන් ලෝකෙම ඉන්නේ ලංකාව විතරයිලා.